සරණ සන්නයි සන්නස මේ මෑම් සන්නස තවචුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ අර හිටගෙන ඉන්න ඉරියව්ව නිදාගෙන ඉන්න ඉරියව්ව විශේෂයෙන් ඒ දෙක මොකද හිටගෙන ඉන්න එකේ සන්නස දැන් අපි තව එකක් අර දැන් ඉරියව් හතරම සන්නස වෙන වෙනම අපිට දැන් භාවනාවක් වශයෙන් දැන් මම හිතගෙන භාවනා කරනවා කියලා හිතාගෙන කරන එකක් නිදාගෙන ඕන්න මම නිදාගෙන කරනවා කියලා හිතලා කරන එකත් එහෙම නැත්නම් දවස පුරා ඉරියව් හතර යෙදවෙන යෙදවෙන එක දැනගන්න එකත් අන්නේදී එහෙම කරන්න පුළුවන් කියන වෙනස ඔබහස පොඩ පැහැදිලි කරලා දෙන්න සඳහන් අනිත් එක නිදාගෙන ඉන්න ඉරියව්වේදී බොහෝ වෙලාවට දැන් අපි වැඩි යෙදෙන්නේ නැති එකක් නිසා එතකොට ඉරියව්ව තීන ආකාරයේ සිහි කරගෙන සිහි කරනවද සානස මේ ඉරියව්ව මෙහෙම තියෙන එක ඊට පස්සේ හිතගෙන ඉන්න එකේ හිතගෙන ඉන්න එක දැන් අපි කුස්සියක වැඩ කරද්දී සම්බන්ධයෙන් හිතගෙන මෙහෙට මෙහෙට ගොඩක් වෙලාවට හිත මෙහෙට යනවා. දැන් අපි ඉරියව්ව ඉරියව්ව අපි කරනවා කියලා හිතලා හිතනවා කියලා දැන් කුස්සියේදී තර අපි හිත මෙහෙට ගොඩක් හිත මෙහෙට හිතගෙනම හිත මෙහෙට හිත මෙහෙට යන එකක් වෙනවා. ඒ වගේ තැනකදී. තව ටිකක් පැහැදිලි කරන්න සම්බන්ධයෙන් ওই කාරණා ටික පුළුවන් නම් මම හිතනවා මේක අර සාමාන්‍ය ජීවිතේට එන කොටස මට මට තේරෙන හැටියට අපිව කිට්ටු කරන්නේ සම්පජන්‍යතියි. මේ කාමයේ ඉරියව්ව භාවනාවට ගන්න එකක් වෙන්න ඕන. බලන්න සූත්‍රෙත් අරගෙන අර අර වැඩ කරනකොට ඉදිරිපත පිටිපස බලන එක ඒ වගේ හැම සඳහනක් තියෙනවා ඊළඟට අර වැඩ කටයුතු කරන එක අපිට ඔය කියනවා අර කොම සංඝාත පත්ති පත්ත ජීවර ධාරණේ සම්පජානකාරී හොති අනේ ඒ කියන්නේ අම්ම ඔය කිව්වා වගේ වැඩ කටයුතු කරන එකක් ඒක. සංඝාටිය දරනවා පාත්‍ර දරනවා සිවුරු දරනවා වැඩ කටයුතු කරනවා මොනවා හරි ඒවට ඊට පස්සේ සම්පජඤ්ඤ වගේ දේවල් ඉතු කරගන්න ඕ ඒක සම්පජඤ්ඤ ආශ්‍රයෙන් තමයි බුදු පියාණන් වහන්සේ කියලා දෙන්නේ කියන එකයි මගේ වැටහීම එනමුත් ඔය කියන ඉරියාපත කොටසන්නේ ඒ ආකාරයට බැලුවොත් තේරුම් ගන්න පුළුවනි භාවනාවට අපිව නැත්නම් භාවනා අරමුණකටම අපිට දෙන ඉරියව්වක් වගේ නේද කියලා. ඒ කියන්නේ භාවනා අරමුණ මොකක් හෝ වෙන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා කියන අදහසින් කියන එක තමයි මගේ තියෙන දැනුම. ඉතින් ඒක තුළ අම අහනවා සක්මන නැහැ හිතගෙන සහ සතිපීඩා කරන එක කියන්නේ. ඒකෙදී යන්නේ දැන් අපිට වැඩක් කරනකොට හිතගෙන ඉන්නවා තමයි ඒ වුණාට අපේ අවධානය යන්නේ තවත් එකකට ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් ඇටියට අපිට හිතගෙන තේ හදන්න පුළුවන්. එතකොට අට වැඩ කරනවා, ඔළුව වැඩ කරනවා, හිත වැඩ කරනවා, මේක බලන්න ඕන කේතලේ ගාන ඕක අරගෙන වතුර දාන්න ඕන, ওই වගේ කාරණා ගොඩක් තියෙනවා. එතකොට මම හිතනවා ඒක සම්පජඤ්ඤයට සම්බන්ධ කරගන්න එක ලේසි කියලා බුදු පියාණන් වහන්සේගේ සූත්‍රය මට තේරෙන හැටියට කිව්වොත් අර කරන හිතගෙන ඒකාම අපිට ලේසි වෙන්න පුළුවනි කර්මස්ථානයකටම යන්න කමටහනක්ම කරන්න දාහනයක් ඇටියට කියනවනම් මං උනත් දැන් පරයන්කේදී වාඩිලා ඉන්නකොට පුඩා කියන අමාරු නම් කකුලේ හිටි වැටිලා මහා ජල්බරි ගොඩක් තියෙනවනම් හිත ගන්න හිටගෙන ඉතින් නිකන් ඉන්න බෑනේව කොහෙට හරි හේතු වෙන කොහෙට හරි හේතු වෙන අවුකන පිළිම මතක් වෙන වෙනකොට ඇත්තටම කියනවනම් ඒ විදිහට අර අද්දක හොඳට ගැට ගහගෙන ඇස් දෙක පියාගෙන ඔය පැත්තකට හේතු වෙලා ඉන්න හේතුව ඉන්නවා කියලා කියන්නේ. ඉතින් මට උමනා කරන භාවනාව කරනවා. ඒක කරන්න කිසි ගැටලුවක් නැහැ එතකොටම. පරයන්කේදී අර ආනපාණයට කරපු ඒ ඒ ඒ ඒ වැඩපිළිවෙලක් තිබ්බා කියන්නකෝ. કોઈ සාදර වෙන එක, සද්ද ඇහෙනවා නම් ඉව්වට සාදර වෙන එක, හිත දුවනවා නම් ඉව්ව බලා ගන්න එක, දැනගන්න එක. ශරීරය තුල තියෙන මොනවා හරි පස දිගුණ තියෙනවා නම් ඒව වැඩි දියුණු කරගන්නේ. කෝ ඒ වගේ පිටිපස්සේ තිබිච්ච අර පෙර කතා කළා වගේ අර තණ්හාවේ තියෙන ලක්ෂණ ටික දකින්න පුළුවන් නම් ඒව බලන එක වගේ ඕනම දෙයකට යන්න ඒක බාධාවක් නැහැ අතම කියනවා. බගදා පරයන්කයට යන්න අමාරුම නම් හිතගෙන භාවනා කරන එක ගොඩාක් දේසි වෙන්නත් පුළුවන්. ඔయిత හාම සමාන ලක්ෂණයක් තමයි මම දකින්නේ නින්ද තුලත් හැබැයි මෙතන අවුලක් තියෙනවා නින්ද කිර කියන්නේ අර සැතපේ ඉරියව්ව තුල ප්‍රශ්නේ තමයි අපි හිතට ඉස්සෙල්ලා උගන්නලා තියෙන්න ඕන කියලා තියෙන්න ඕන මේ යන්නේ නිදාගන්න නෙවෙයි කියන. එතකොට අපේ අපි දන්නේ ඇලවිච්ච වෙලාවට අපි ගිහම පුරවන්ට විතරක් නව දැන් උගන්නන්න ඕනේ නෑ නෑ එහෙම එකක් නෙවෙයි සමහර වෙලාවල් තියෙනවා මම නිදාගන්නේ භාවනා නැත්නම් ඇලවෙන්නේ භාවනා මම ඒ වගේ. එතකොට තමයි මාත් එක්ක සමහර හාමුදුරුවෝ නම් මේකට විරුද්ධත් වුණා. සමහරලාට ඇත්තටම මට මුකුත් කරන්න කියන්නේ හිතන්නකෝ කොන්දේ අමාරු තිබිච්ච කාලේ විශේෂයෙන්ම ස්පිරිතාලේ හිටපු කාලේ මට පරයන්කයට යන්න බැරි නම් මම කරපු භාවනාවකට තිබෙත් අනපාන යනවා. ඒක කරන්න වුණා ඇඳේ නිදාගෙන. මම අහලා තියෙනවා අජන් ශාහාමුදුරුව අසනීප වෙනවා උන්වහන්සේගේ වයස අවුරුදු 62 දී. ඊට පස්සේ මහසේ ඇඳට වෙනවා පැරලයිස් වෙන අතරම කියනවා. ඊට පස්සේ ආමේ කාලයක් යනකම් උන්වහන්සේ භාවනා කරලා තියෙනවා. කටි කියන භාවනා කරපු විදිහේ වර විද්‍යාවෙන් අර මේ තොපු කරලා තියෙන ඉවට නම් දැන් කාලේ නෙවෙයි. කාලේ නෙවෙයි. කොහොම නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ එතකොට භාවනා කරලා තියෙන අර සතිපිචිරියවුම තමයි. එතකොට ඒ වෙලාවේදී අපි කරන ඕනම මෙනෙහි කිරීමක් කරන්න ඕනම විදිහේ කර්මස්ථානයකට යන්නේ කිසිම බාධාවක් නැහැ. තවත් සාධකයක් වෙන්න නම් මේක හරි සෙන්සිටිව් වෙයි මේ සාධකය. තථාගතයන් වහන්සේගේ සංවේදීවේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය බලන්න ඕනේ. උන්වහන්සේ හිටියේ සතුට සිරියව්වේ. අර සිංහ සිරියව්වේ. එහෙම ඉඳලා උන්වහන්සේ අපි අහලා තියෙනවානේ 14 වෙනි ධානයටම ගියා. ආපස්සට ආවා. ආපහු ගියා. ආපස්සට ආවා. මොනෝම කියලා කාරණා. එතකොට ඇත්ත උන්වහන්සේ මං හිතන්නේ දා ධර්ම දේශනා කරේත් ඔය කියන සතුටින් ඉරියව්වෙම තමයි. ලංකාවේ සමහර හාමුදුරුවෝ ඉඳලා තියෙනවා ඒ කාලේ මට මතක නෑ. දැන්නම් කොහෙද කියලා උන්වහන්සේ බණ උන්වහන්සේලා බණ කියලා තිබ්බේ සැතපෙන්ඩියවලු සමහරවිට. ඉන්දියාවේ අදටත් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ නිගණ්ඨාය. ඒගොල්ලෝ බණ කියන්නේ ගොඩක් වෙලාවට සැතපෙලාලු. දෙපැත්තකට නිදාගෙන වගේ බණ කියනවලු ඒගොල්ලන්ගේ කට්ටියට. ලංකාවේ හැම තීම කරොත් නම් මම හිතන්නේ ඊගාට ප්‍රසිද්ධ වෙලා මොකක් හරි එකක් පියර මොන මොනාලද වැටිලා. කොහොම හරි කමන්නේ. ඔය කියන ඉරියව් හතරම මට තේරෙන හැටියට අපිට දේශනා කරලා තියෙන්නේ කර්ම කමඨහන වඩන්න. කමඨහන පුරුදු කරන එකට. අර සාමාන්‍ය ජීවිතයේදී වැඩ කටයුතු කරන ඒ ඒ කියන එකට තමයි අපේ භාවනාවේ ඊළඟ ටික බුදු පියාණන් වහන්සේ අරන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ මට පස්සේ තමයි එකක් තේරුනේ පුදුම පිළිවෙලක් තියෙනවා. අර මම ඒ කාලේ ඉඳලා කියන වචනේ ඒක තව ටිකක් මේ වුණා බලන්න ඉස්සෙල්ලාම ආනපාන සතිය උගන්වන පරයන්කේට ඊළඟට ඒකට පස්සේ උගන්වනවා ඕක ඕකෙදි විතරක් නෙමෙයි මම කතා කරන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා දැන් ඔන්න ඉරියාපතට එව්වා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් තියෙනවා මේක සාමාන්‍ය ලෝකෙට ගෙනියන්න අන්න එතනට දෙන්න ඕන සම්පජඤ්ඤ වගේ කොටස් ටික. ඒ වගේ අර හරි ලස්සන ලස්සන ක්‍රමයක් ලස්සන පිළිවෙලක් පේන්න තියෙනවා. මේ මේ මේ කියන සුතිපට්ඨාන භාවනාව තුළ ඉතින් මට තේරෙන හැටියට ඔය කියන ඉරියව් හතර අපිට භාවිතා කරන්න තියෙන්නේ එතකොට අපේ කමඨහනකට. සාමාන්‍ය ජීවිතේදී වැඩ කටයුතු කරන්න පුළුවන් අපි හිතගෙන තමයි ඉන්නේ. ඒ වුණාට හිතගෙන විතරක් නෙවෙයිනේ ඉන්නේ. මෙතන අන්න ඒකයි වෙනස. හිතගෙන විතරක් නෙවෙයිනේ අම්මේ. අපි ඒ හිතගෙන මොනවා හරි වැඩ කියදෙනවා. පුළුවන් මොනවා හරි කරනවා වගේ පුළුවන්. එහෙම වුණොත් එහෙම මම හිතනවා අපි ඒ කරන වැඩේටයි අවධානය වැඩිපුර දෙන්න ඕනේ කියලා ඉරියව්වට නෙවෙයි කියන්නේ. ඉතින් එහෙම බලනකොට හොඳයි ප්‍රශ්නේ බොහොමද ප්‍රශ්නය. මේ කියන ඉරියාපත ක්‍රමය අපිට කියලා දෙන්නේ ඔය කියන කමටහන භාවිතා කරන්නමයි. දැන් අපි හිතන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් සවනස දැන් මං වයසයි වාඩි වෙන්න බෑ පාර්යංකයට යන්න බෑ. බුදු හිටිය හොඳද? එහෙම අහන්නත් පුළුවන්. නමුත් හිතගෙන හිතේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඉරියව් හතරක් තියෙනවා අපිට භාවිතා කරන්න. වගේම ආනන්දයන් වහන්සේ රහත් වෙලා තියෙන ওই හතරේ ඉරියව්වලමනේ. ඒකකටවත් අදාළ නැති තැනක. ඉතින් කොහොම නමුත් අර ඒ කියන්නේ උන්වහන්සේ අර ඉරියව් හතරටම අදාළ නැති ඉරියව්වක් හැමදාම හැම දිගටම පාවිච්චි කරලා පුරුදු කරා නෙවෙයි. කිදින වෙලා තිබ්බේ අර මහන්සි වෙලා මහන්සි වෙලා අවසානට මේ ටික ඔක්කොම අතහැරලා දාන්න ඕන පොඩ්ඩක් විවේක ගන්න ඕනේ කියලා සැතපෙට හදනකොටනේ අර පොඩ්ඩක් ඇලවෙනකොට වගේනේ උන්වහන්සේ රහත් භාවයට පත් වුණා කියලා කියන්නේ. ඔය තායිලන්තයේ ඔක ලස්සනට කියනවා මේ තථාගතයන් වහන්සේගේ දේශනා ඔක්කොම ටික කටපාඩම් කරගෙන දන්න කියන සාත්‍ර ටික ඔක්කොම දැම්මලු. වීඩියෝට වගේ කියන්නේ ලොකු. ඉතින් අවසානට බැරි වුණාලු දැන් මාස 3ක්ම උත්සාහ කරලා අවසානට හිතවලු මේ ඔක්කොම අතාරින්න ඕන. මට වැඩක් නැහැ මේ එකක්වත් එකකින්වත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා. ආන් එහෙම කරලා මේක ඔක්කොම අතහැරලා පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලා හිතිච්ච වෙලාවේ තමයි කියනවා උන්වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කරගත්තේ. ඒක හරි විලෝකගේ නම් තමයි. ඒ වුණාට ඕක තමයි ඇත්ත කතාව. සත්‍ය ස්වභාවය. කොහොම නමුත් අර කියන ඉරියව් ටික මට තේරෙන හැටියට ඒක අපිට භාවිතා කරන්න තියෙන යම් කමඨහන් වලට තමයි. සාමාන්‍ය ජීවිතයේ දේවල් වලට සම්පජන්‍ය තමයි අපිට ඒකට උමනාවක් වෙන්නේ. ඒකට කකුල බිම තියෙන එක වෙන්න පුළුවන්. ලක්මනේටි තේරෙනවා වගේ. ඊළඟට ඔය පාත්පය එහෙම වෙන ඒවට සම්පජන්‍ය ගැන තමයි ඊළඟට කතා කරන්නේ. එහෙම කොටසක් තියෙන හින්දා මම විශ්වාස කරනවා මේක භාවිතා කරන්න කියන්නේ අපේ කමඨහනකට කියලා. ඉතින් ඒ අදින් බලනකොට ඔය හතරෙදිම සිද්ධ වෙන ක්‍රියාදාමය එකයි. සතපිලා භාවනා කළා වුණත් අපිට ආනාපාන තියෙන කොටස් ටික බලන්න පුළුවන්කම තියෙනවා නම් නින්දට නොය ආර කියන අසදි ගුණයට ඒක පාටම පණිතියක් නැතුව අපිට හිත අවදි කරගෙන තියාගන්න පුළුවන් නම් අර තාණ කියලා සූත්‍රයකදී අඟුත්තර නිකායේ පහේ අන්න ඒකේ කියනවා මේ ඔය තීන මිද්ද ඨාණියා ධම්මාය මාරෝ කියලා නිදිමතට හේතු වෙන ධර්මතා කියනවා. ඒවාම ඝටනාකයි. ඉතින් එතකොට අවදි කරවල තියන්න පුළුවන් කම පුළුවන් කමක් තියෙනවා නම් ආලෝක සංඥා වගේ ඇති කරගෙන විශේෂයෙන්ම මම නිදාගෙන ඉන්නවා නම් ඒ වෙලාවේදී ඇස් දෙක පියාගෙන භවනා කරන්න හිතන්නේ නැහැ. අසනීපිත කාර්යම ගොඩක් රටෝ කරන්නේ. හැබැයි කොහොම නමුත් ඔය හතර ඉරියව්ව පුරුදු කරන එක වටිනවා. මොකද මොන වෙලාවකදී මේක භාවිතා කරන්නට අහුවේද කියලා කියන්න බෑනේ. අපි ඒකින්ද හොඳයි හැම එකක්ම පුරුදු කරලා හුරු වෙලා තියෙන එක. අපේ භාෂාවෙන් කියනවනම් එක්ස්පර්ට් වෙලා තියෙන එක හොඳයි. එතකොට ඕනම භාවනාවක් ඕනම මෙනෙහි කිරීමක් කරනවා නම් එහෙම එකක් ඕනම විදිහකට සතිමත් වෙන්න, සිහිමත් වෙන්න, සිහිය පුරුදු කරන්න ඔය කියන ඉරියව් හතරම භාවිතා කරන්න පුළුවන්. ඒක එතකොට වෙනස තියෙන්නේ ශරීරයේ තියෙන හැඩය වෙනස්. ශරීරේ පොළවට තියෙන පොළොවේ ඉඳලා පොළවට දක්වන කොහොමද කියන්නේ? ලම්බකද නැද්ද? කිට්ටුද දුරද? හරස්ද? ගමතලාද? ආන් ඒ කියන වගේ කොටසක් තමයි ලක්ෂණයක් තමයි ඕක තුල එතකොට තේන්න තියෙන්නේ කියන එකයි මගේ අදහස. ඒකෙන් තමයි මම හිතන්නේ තථාගතයන් වහන්සේ අපිට ওই සක්මන් භාවනාව කියන එකට අඩිතාලම සකස් කරලා දෙන්නේ. මේක පරයන්කේදී විතරක්ම නෙවෙයි සක්මනක් කරන්න පුළුවනේ. එහෙම නැතිනම් හිතගෙන ඉඳලා කරන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් සතිපීලා කරන්නත් පුළුවන් කියන ඒ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒකේ නිර්යාපත කොටසෙන් කියන එකයි මගේ වැටහි. එහෙම සනස පැවිදි මොහොතින් වහන්සේ নমස්කාර වේවා. අවසර ස්වාමීන් වහන්සේ මේ කෙටි ප්‍රශ්නයක් දැන් මේ සක්මන් භාවනාව සහ පර්යංක භාවනාව එක ගැන කතා කරනකොට මම ගොඩක් අහලා තියෙනවා මේ අපි සක්මන් භාවනාව කිරීමේදී සතිය ප්‍රමුඛ වෙනවා සතිය වැඩෙනවා කියලා. ඉතින් ඒක දැන් පරියන්කයට ගියාම සමාධිය ඔස්සේ යනවා කියලා. ඉතින් ඒ සතිය වැඩිම ගැන වැඩිපුර උනන්දුවක් දක්වන අයට සක්මන හොඳයි කියලා මේ ළඟදී මට මතකයි චන්දරතන ස්වාමීන් වහන්සේත් දෙතුන් දිනෙකට දායකවන්ට කිව්වා ඕගොල්ලෝ දැන් පරියන්කට යන්න එපා සමාධිය නිකන් වැඩිලා නිින්දට වගේ යනවා සක්මන වැඩිපුර කරන්න කියලා. ඉතින් මේ ඔබ වහන්සේගේ ඒක ගැන අදහසක් දැනගන්න කැමතියි. එහෙමයි. දැන් අපේ හිත ඇත්තටම අර ඒක රාශී වෙනවා නම් එක මොකක් හරි කාරණාවකට හිත ඒ වෙලාවේ ක්‍රියාත්මක කරවන්න නම් ඕනකම තියෙන්නේ විදියව වෙනස් කරලා වගේ අ ඇත්තරම පරයන්කට වඩා සක්මන් හොඳයි නම් තමයි මෙහෙට ওই භවනාවට එන ඇත්ත පවා මුලදී පරයන්කයට ගිහිල්ලා ඔන්න නිදිගිරා වැටෙනවා පස්සේ මං සක්මනට ගියා ඊට කට්ටිය කොහොම සක්මනට ගියා ඊට පස්සේ කොහොම හරි කාලයක් ඔන්න සක්මන කරන්න අරගෙන ඕන්න ඊට පස්සේ ඒගොල්ලෝ සක්මණේ ගුණ කියන්න පටන් ගත්තා. එහෙම එහෙම වුණාම සක්මණෙන් අර ඇති කරගන්න සිහිය අරගෙන එන්න පුළුවන් වුණා ඊට පස්සේ ඒගොල්ලන්ට පරයන්කේටත්. පස්සේදී පරයන්කේදී ওই කියන සිහිය තවදුරටත් පවත්වා ගන්න වර්ධනය කරගන්න රඳ රඳවා ගන්න පුළුවන්කම හම්බ වුණා. ඉතින් ඒකට ඉස්සෙල්ලා සක්මන කරලා ඊළඟට පරයන්කට එන එක ගොඩක් හොඳ වෙන්න පුළුවන්. මොකද භාවනාවේදී අර සිහිය දියුණු කරනවා කියන්නේ මොකද්ද? සිහියෙන් ඉන්නවා කියන්නේ මොකද්ද කියන එක අපි ඇත්තටම පොතපතෙන් දන්නවා. ඒ වුණාට ප්‍රායෝගික වශයෙන් ඒක භුක්ති විඳලා නැතිනම් අර අර කායන කුසිට්වා විහෙරති කියන එක කෙලිලා නැතිනම් කායික ස්පර්ශ කරලා සංකි සූත්‍රය කියනවා වගේ ස්පර්ශ කරලා නැතිනම් අපි මේක එහෙමනම් ඒක ඉගෙන ගන්න හොඳම තෝතැන්නක් තමයි අර සංසි කියනවා වගේ මේ කියන සක්මන් භාවනාව. ඒක ඇත්ත කතාව. ඊට පස්සේ පරයන්කෙට එන්න එක වටේ. ඕ පරයන්කේ තුලදී ওই කියන හැටියට නිදිමත වගේ වෙනවා නම් මේකේ තේරුම එතකොට අපේ අර හිත තැම්පත් වේගෙන යනකොට සමාධිමේ ලක්ෂණයක් වගේ එන්නත් පුළුවනි. මොනවා නමුත් ඒ කියන කොටසට ආවම හිත දන්නවා වෙන්න පුළුවන්. දන්න එකම දේ ඒ වගේ වෙලාවදී නිදාගන්න එක විතරක් වෙන්න පුළුවන්. ඒකින්ද තමයි වෙන්නේ. එතකොට සමහර විටක ඒක පුරු කරගන්නත් පුළුවන් වෙන්න පුළුවන් පොඩ්ඩක් අර අර ඒ වෙලාවේදී ඔය කියනවා අපිට අර වීරිය වගේ දෙයක් වඩන එක හොඳයි කියලා. එහෙම නැතිනම් සතිය කොහොමත් හොඳයි. එහෙම නැතිනම් ওই ධම්මවිචය වගේ දෙයක් මොනවා හරි දේවල් විනිශ්චය කරන්න වගේ බලනවා නම් හොඳයි. සම්පජන්‍ය වගේ පැත්තකට යන්න පුළුවන් නම් හිත අවශ්‍ය ගන්න වගේ පුළුවන් ටිකක්. එහෙම. එහෙම නැතිනම් ඒ ඔක්කොම එහෙම පැත්තකටම තියලා එකපාරටම සක්මනට එන්නත් පුළුවන්. කොහොම නමුත් අර ඒක අර සූක්ෂමයි. ඇත්තටම කාලයක් ගියාට පස්සේ අපි සමහර විට තීරණය කරන්න පුළුවන් පරයන්කේ කුලදී නිින්ද යාගෙන ආව වුණාට ඒ නිින්ද යන එකම ප්‍රයෝජනයට අරගෙන නිින්දෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් හම්බ වෙන්නත් පුළුවන් භාග ගන්න. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒක හැම පැත්තකටම සාධාරණයි සංසක් කියන එක. හරි. එහෙම. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි මේ කමඨහම් වාර්තාවලට දැන් යමු නේද? කමටහන් ඉදිරි වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. මගේ කමටහන් වාර්තාව දොළොස්වෙනිද ලියපු ස්වාමීන් වහන්සේ සවස් කරුවේ භාවනාව සඳහා පරයන්කෙන් වාඩි වුනිමි. මුලින් අවට ශබ්දවලට අවධානය යොමු කරමින් මද වේලාවක් ගත කළෙමි. එවිට ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙත අවධානය යොමු විය. විටක ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙතද විටක ශරීරයේ ඉරියව්ව සහ විවිධ වේදනා වෙතද සිත යොමු කරමින් සිටියෙමි. ආශ්වාස ප්‍රාශ්වාස යොමු කළාද යොමු වුණාද? යොමු කරා කියලා මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒත් දැන් නැහැ. හේතුවක් නැහැ ස්වාමීන් වහන්සේ. ආනාපානෙට කැමති නැද්ද? ආනාපානෙ හොඳයි කියලා හාදුනාට කමන්නේ නැහැ ඇත්තට. එහෙමයි. හ්ම් ඊට පස්සේ ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙත සිත යොමු කර සිටින අවස්ථාවක සිතට වෙනත් සිතුවිලි ඒමත් එම සිතුවිලි වෙනත් සිතුවිලි වලට පත්වීමත් බලා සිටීමට යම්කිසි වෙලාවක් පුළුවන් විය. පසුවත්ම සිතුවිලි පිටට යාම වැඩි වූ අතර විටක පිටට ගිය සැනින්මද විටක පිටට ගොස් යම් වෙලාවක් ගත වූ පසුද මේ මතක් විය. කලින් මෙන් පසුතැවීමක් ඇති වුණේ නැත. ආශ්වාස ප්‍රාශ්වාසයේ ශබ්දය නැති වූ ගිය නැති වී ගිය පසු පපෝ උස්පහත් වීම කෙරෙහි අවධානය යොමු කෙලෙමි. සමහර විටකදී ප්‍රශ්වාසයත් ආශ්වාසයත් අතර කාල පරාසයේදී සිත පිටට ගමන් කරයි. එක්තරා අවස්ථාවකදී පාදවල වේදනාව නිසා සිහියෙන්ම ඉරියව්ව මාරු කරගත්තෙමි. ස්වාමීන් වහන්සේ උපදෙස් දුන් පරිදි ශරීරයේ සහැල්ලු ස්ථාන ඇති දැයි පරීක්ෂා කර බැලුවෙමි. අත්වල මද වශයෙන් සැහැල්ලුවක් ඇති බවද වෙනත් ස්ථානවල එතරම් සැහැල්ලු බවක් නැති බවද සිතුනි. තවද සුළු වේලාවක් ආශ්වාස ප්‍රාශ්වාස බලා සිටීමට උත්සාහ කර භාවනාව නතර කෙරුවෙමි. ඒක මම කියන්න කැමතියි දැන් අර අර වේදනාව දිහා බලනවටත් වඩා ඉරියව් බලනවටත් වඩා ඉරියව්ව බලලා වේදනාව බලලා ආනපානට යන්න පුළුවන් නම් ඔන්න ලස්සන පාරක් තියෙනවා. මොකද ඒව ගොරෝසුයි ආනපානෙට වඩා. ඊළඟට දැන් පපුවේ උස් පහත් වීමක් තේරෙනවා කියලා කිව්වනේ. එහෙමයි. ඕකෙන් කියවෙන්නේ නෝනා ඒකේ තේරුම ආස්වාසය කියන එක මෘදු වේගෙන යනවා. නැත්නම් ඒක තුළ තියෙන අර ඝන ස්වභාවයන් ටික දැන් බුද්ධ සහැල්ලු වේගෙන යන අතර දැන් ආනපානය කියන එක තේරෙන්න ගන්නේ ශාරීරිකව සිද්ධ වෙන මොකද්ද ක්‍රියාවලියක් හැටියට පමණයි කියන්නේ. එහෙමනම් හොඳ තියෙන්නේ කොයි විදිහට අර නැග උස්පහත් වෙන එක පුළුවන් තරම් දැක බලාගෙන ඇස් දෙකින් වෙනමුත් දැනගෙන ඉන්නේ. ඒක එතකොට පපුවට විතරක් සීමා වෙන එකක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒත් එක්ක තියෙන කම්පන සහ චංචල කියලා කියමුකෝ අපි. ඒ වගේ දේවල් මුළු ශරීරේ පුරාම තියෙන්නත් පුළුවන්. මුළු ශරීරේ පුරාම තියෙන විදිහේ තේරෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ආපහු ආනපානයට එන්න ඕන නැති වෙන විදිහේ වටපිටාව සකස් වෙන්නත් පුළුවන්. හොඳේ. කොහොම නමුත් ඕකේ එතකොට දැන් තියෙන රටාවත් එක්ක ඔබතුමිය ඉන්නකොටම තමයි තේරෙන්නේ. ආස්වාසය සහ ප්‍රාස්වාසය අතර පොඩි හිදසක් තියෙනවා. මෙන්න මේ හාදය මෙතනින් පණිනවා කියලා. ඕක දැනගෙන ඔය කියන මොහොතට මොහොන දෙන්න වුණාම ඔබට ඉංග්‍රීසියෙන් කියනවා be prepared කියලා ලුපාඳුරෝ. එහෙම වෙනහම ඊළඟ අවස්ථාවේදී ඔහොම එකක් වෙන්න කලින් අපි දන්නේ. එහෙමයි. මුල්ම වතාවේදී ඕක උනාට පස්සේ දැනගත්තේ 100 තිබිච්ච හින්දා 100ට පින් සිද්ධ වෙන්න. නමුත් පස්සේදී වෙන්න කලින් දන්නවා මෙන්න මේ වෙලාවේදී මෙන්න පයින්නවා කියලා. අන්න එතකොට සූදානම් ශරීරයෙන් එතනට එනවා. අන්න ඒ වගේ සූදානම් ශරීරයෙන් යනවා කියලා කියන ඒ වගේ මානසික මොකද උපන් කියන්නේ? වීරියක් කිය මොකක්ද? ඒ වගේ ඉවසීමක් වගේ දෙයක් වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඔහොම යන එක මොන හරි වෙන්න පුළුවන්. ඒ අනේක වෙනස් වෙලා තේරෙන්නත් පුළුවන්. එතකොට හොඳම දේ තියෙන්නේ ඒ වගේ දේවල් චුට්ට චුට්ට චුට්ට චුට්ට භාවනාවේදී ස්පර්ශ කරගන්න එක තමයි. කොහොම නමුත් පසු කාලීනව තේරේ යෝගේ තවත් අවස්ථාවක් ඇටියට දැනගෙනම හිත පිට පණින එක පිට පණිනවා තමයි. ඒක හිතේ හැටි ඒ වුණාට භාවනා කරන කෙනා හැටියට ඒක දන්නවා වෙන්න පුළුවන්. ඒකට ඒක භාවනා කරන කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් ඉවට්ටහනේ පුරුදු කරන විදිහෙන් බැලුවොත් එහෙම ඒ හිත දුවන එකක් පස්සේ කාලෙකදී අපිට අවිල්ලා තියෙනවා සතියක් පුරුදු කරන්නේ නැත්නම් සතියක් ආරම්භ කරගන්න දෙයක් හැටියට. ඕකේ වටිනාකම උතන්දි නෙවෙයි තියෙන්නේ සමහරක් වෙලාවට සම්පජඤ්ඤ කොටසේදී. කොහොම නමුත් මේ වගේ දේවල් වෙන එක දැනගන්නේ හොඳයි. ආපහු හිතේ එන එක දැනුණා කියලා කිව්ව ගිය ගමන්ම සමහරකට පස්සේ එහෙමත් තේරුණා කියලා කිව්වා. එතකොට මේ හැම එකක්ම මේ විදිහට දැනෙන තේරෙන එක හෝ තේරුම් ගන්න එක ඒක ඇත්තටම බොහොම හොඳයි. ඒ විදිහට පුරුදු කරන එක හොඳයි. වගේම ඒ කරන පුරුද්ද අර නිතරම කරන එක තමයි ගොඩක්ම වටින්නේ. අඩුම තරමේ මම හැමදාම කියන එක දවසකට විනාඩි කිහිපයක් හරි මේ කියන සතිපට්ඨානය පුරුදු කරන්න භාවිතා කරන එක තමයි හොඳ. හැබැයි ඒකට හරස් කපන මොන මොනවා හරි අදහස් තියෙන්න පුළුවන් ඔළුවේ. ඔය අපේ අදහස් වල ඒවා ඔක්කොම පැත්තකින් තියනවා. මේ ඔක්කොම අයින් කරලා සිහිය පුරුදු කරන විදිහේ වැඩ පිළිවෙලක් කරගෙන යන්න උනාම ඔබතුමීට තේරෙයි ඊට කලින් හිත දිව්වා දැන් අද කිව්ව හැම එකක් හිත දිව්වා හිත දුවලා ආපහු හිත යනකොට ඒකට අමනාප වෙලා තමයි ආපහු ආවේ. නමුත් දැන් එහෙම නැහැ. අන් ඒ වගේ හිත දුවන එකත් බලාගෙන ඒකට අමනාප නොවි ඉන්න පුළුවන් වෙන විදිහේ වටපිටාවකුත් හැදෙන්න පුළුවන්. ඒකත් එතකොට පරයන්කේ තුලදීම අපි හදාගෙන ගියාම සාමාන්‍ය ජීවිතයේදී හෝ සම්පූර්ණයේදී එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේට ඕක ගන්නකොට අපි අර පුරුදු කරපු ඒ රටාවල් ටික අපිටම උදව් කරන විදිහක් සකස් වේවි කියලා විශ්වාස කරනවා. ඒකින්ද හොඳයි ඒ කටයුතු එහෙම කරගෙන යන්න. සක්මනටත් යන්න නම් ඕන. සක්මන කරන්නත් ඕන. වගේම සාමාන්‍ය ජීවිතේටත් ඕක ගලප ගන්න විදිහක් ගැන සලකන්නත් ඕන. පොඩ පොඩ හරි. මොකද මේක පරයන්කයට විතරක් සාධාරණ වෙන එකක් නෙවෙයි. වගේම මේ දේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙට පළවෙනිම දේශනා කළේ. ඒකින්ද මේක සාමාන්‍ය ජීවිතේදී භාවිතා කරලා ඒ ඒ ගන්න ප්‍රයෝජන පවා එතකොට බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමක් හැටියට මේ ලෝකෙට ආපු එකක්. ඒකින්ද බය වෙන්න නැකයි ඒවා කරාට වැරද්දක් අපිට තියෙන්න ඕන දේ තමයි අර යහපත් නුවණ සහ ඒ ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන ඒ හැකියාව හදාගත්තා නම් ආන් ඒක ඕනම වෙලාවක භාවිතා කරන්න පුළුවන් කමක් හම්බ වෙයි කියලා විශ්වාස කරනවා. ඒකින්ද පුළුවන් තරම් භාවනාවට යොමු වෙන එක තමයි හොඳ, කැප වෙන එක තමයි හොඳ වෙන්නේ. වගේම හැමදාම කරන භාවනාව අවසානයේදී ඒ විදිහට මෙනෙහි කරන්න ඊළඟ භාවනාව තුළදී මෙනෙහි කරන්න හරි එක සටහන් කරන්න හරි ඊළඟ භාවනාවකට යන්න කලින් ඒ ඊට කලින් දවසේ කරපු භාවනාවේ අර සටහන කියවලා භාවනාවට යන්න. විශේෂයෙන් මේක සටහන් කරන්න හිතේ මොකක් හරි කලබලයක් හදපු කාරණාවක් තිබ්බනම් මොනවා හරි තියෙන දේවල් වලට අලුත් ඔපිනියන් දෙන්න ගියා නම් අලුත් අදහස් දෙන්න ගියා නම් ඒව ගැන වඩා විශේෂයෙන්ම සදාහන් කරන්නේ හොඳයි කියලා මම කියන්න කැමතියි. මොකද ඒවා තමයි අපිව අර එක එක පැති වලට අරන් යන්නේ. ඊළඟ වතාවේදී ඒවා එතකොට ප්‍රයෝජනවත් වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ මම මේක කලින් උත් අහන්න කියලා හිතේ මගේ භාවනාව ඇත්තටම මුලින් ධම්ම දෙසැම්බර් මාසේ ධම්ම කැඩි කැඩි තමයි වෙන්නේ. ඒක මගේ කියන්නේ උනන්දුව තියෙනවා. නමුත් ඒක අර දිනපතා වෙන්නේ නැහැ. කාලයක් වෙනවා. කාලයක් ආයි ඒක යට යනවා. වෙන ප්‍රශ්න මතුනාම මේක කෙරෙන්නේ මට දැනගන්න කැමති ස්වාමිනාස් ඒ කියන්නේ මේ මොකක් හරි පෙර කර්මයක් හින්දාද මේකට මොන හරි උපක්‍රමයක් තියනවාද මොන හරි උපක්‍රමයක් වගේ තියනවා ස්වාමීන් වහන්සේ මට කරන්න පුළුවන් දෙයක්. මම ගිහි කාලේ ජොබ් එකක් කළා. එතකොට මහණුනේ 25න්නේ. ඉතින් ඒ කරනකොට මට සමහර දවස්වලට ගොඩාක් රෑට වැඩ තිබ්බා. කටි ඉඳලාට භාවනා කරන්නත් බෑ. හැබැයි ඒගොල්ලෝ නැති මොකක් හරි අවස්ථාවක් තිබුණා නම් මම පොඩ්ඩක් හරි භාවනාව කළා. ඒ කාලේ දන්නේ නැහැ. සතිපට්ඨානයක් ගැන දන්නේ නැහැ. හැබැයි දන්න එකක් තිබ්බා ඒක කළා. හේතුව තමයි ඒකේ තිබිච්ච අර නිදහස මට ලොකු සහනයක් ගෙනලා දුන්න හින්දා අර දවසේ තිබෙන තියෙන ඒ ලටපට ඔක්කොම ටික අයින් කරලා දාන්න පුළුවන් වෙන තරමේ හැකියාවක් තිබ්බා හින්දා. එහෙම නැතිනම් අඩුම තරමේ නිින්දට ගිහිල්ලා නිදා ගන්නකම් හරි භාවනාව චුට්ටක් කළා. කීයට හරි නිදා ගන්නකොට ඒ ඒ ඒ වෙලාවදී හරි චුට්ටක් හරි කළා. මොකද ඒකේ ඒ තරම්ම මට නිදහසක් තිබ්බේ. පස්සේ කොහොම හරි ඔය කියන ප්‍රතිපටහය නහමුනේ මහානාට පස්සේ කොහොම නමුත් අර සාමාන්‍ය ජීවිතයේ තුලටත් දාගන්න පුළුවන්කම තියෙනවා නම් මොනවා හරි දෙයකට එතකොට අපි අපි දැනුවත් වෙවි මේ කියන සිහිය භාවිතා කරපු බව සාමාන්‍ය ජීවිතයේදීත් පරයන්කයට ගියේ නැති වුණා. සක්මනට ගියේ නැති වුණාට. ඉතින් ඒකින්ද අර කර්ණ කර්මයක් කියලා එකක් වන්නාකයි. ඔක්කොම ඉතින් කර්මෝම දෙන්නෙත් නැහැ. ඕ ඉතින් අර උත්සාහ වුණා වන්ත වුණා නම් හොඳයි සමහර විට අනිත් එක මෙහෙම ඉතින් අපිට තාම ජීවිතය ගැන ඔයත් උදින් තරුණයිනේ මම හිතන්නේ මටත් වඩා බාලයි වෙන්න. ඉතින් ඒක හින්දා සමහර විට කොහොමද කියන්නේ? තව කාලේ තියෙනවනේ කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඒ තව කාලේ තියෙන එක වැරදිමත් වැරදි නිසාමින් නැහසෙන් ඔව් කියන්න බෑනේ ඉතින් හිතන්නකෝ දැන් ඔයත් ඔබතුමීටත් මටත් වඩා බාලයත් මරනවනේ. ඉතින් අපි මාත් ඔය දන්න එක අක්ක කෙනෙක් හිටියා. ඒ කාලේ අපිට කිව්වේ රහත් වෙච්ච කොල්ලෝ කියලා. විහිළු කරා. ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි ඉතින් පොඩ්ඩක් මේ පැත්තට වෙමු. ඊට පස්සේ අපි කිව්වා අක්ක එහෙම නේද අපි සමාදම් වෙමුකෝ එන්නකෝ ඉතින් අපි තැනක් තියෙනවා පොඩ්ඩක් භාවනා කරමු මෙහෙම මෙහෙම කියලා. කිව්වා 40 42ද කොහෙද පහුණාට පස්සේ කරලා කිව්වා එතකන් ජීවිතේ භුක්ති විඳින්න ඕනේ කියලා. බෑ කියලාත් බෑ කියන්නේ එපා කියලාත් බෑ ඉතින් කතාවත් ඇත්තනේ ඕන එකක් කරගන්න ඉතින් අපි හිතියා. කසාද බැඳා කසාද බැඳා ටික දවසකින් උන් ටික කාලෙකින් යාට දරුවෙක් හම්බ වුණා. මේ ඇත්ත කතාව. දරුවෙක් හම්බ වුණා. ඊට පස්සේ ඒ දරුවා ටික කාලයක් යනකොට ඒ අම්මගෙන් කුකු බොන්න නතර කරා එක පැත්තකින්. එයාගේ ඒ වගේ එක එක පැත්තකින් බොන එක නතර කරා. ඊට පස්සේ මේක දැන් හරි ප්‍රශ්නයක් වුණා මෙයාට. ගිහිල්ලා පෙන්නලා තියෙනවා. පස්සේ තමයි අපි මේ කාරණාව දන්නේ. ගිහිල්ලා පෙන්නලා තියෙනවා දොස්තර මහත්තයාට. ඊට පස්සේ කියලා තියෙනවා පිළිකාවක් තියෙනවා. දරුවාට මාස 3යි අක්කමලා. ඉතින් ඊට කලින් හාමුදුරුවෝ ගිය වෙලාවක කියලා තියෙනවා හාමුදුරනේ ඔබ වහන්සේලා හරි කිව්වා ඒ කාලේ මට කිව්වනම් මම සිල්පදයක් හරි රැක ගන්නවා දැන් නම් ඉතින් භාවනාවක් මොකක්වත් ගැන හිතාගන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒ වගේ අපි දන්නේ නැහැ නෝනා මේ ශරීරය ඇතුලේ මොන තරම් ලෙඩ තියෙනවද මොකද්ද කියලා. මොනවද වෙන්නේ කියලා මොකක්වත් කියන්න කියන්න කාටවත් තේරෙන්නේ නැහැ. ඒකින්ද මේක සමහර විටක අර වැඩ කටයුතු බහුල හින්දා අපිට මේකට කාලය නොලැබෙනවා වෙන්නත් පුළුවනි. එහෙම නැතිනම් භාවනාව සංකීර්ණ දෙයක් හැටියට හිතනවා නම් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැතිනම් භාවනාව පැයක් විතරම කරන්න ඕනේ පාරෙම කියලා හිතුවොත් ඒක නැති වෙන්න පුළුවන්. දැන් මගේ යාළුවෙක් හිටියා. එයා වන්දනා කරන්න පටන් ගත්ත පැය දෙකම ආරම්භ උපදි දවසකට. මම කිව්වා ඕක හරියන්නේ නැහැ, කරන්ට වෙන්නේ නැහැ කියලා. ඈව්වේ නැහැ කරා ඒක. මම ඉතින් සතියක් විතර කළා ඒක. ඊට පස්සේ නැවතුණා. බෑනේ දරන්න බෑනේ. ඕක විනාඩි 15ක් වගේ නම් හරි. මාත් එක කියන්නේ මේක විනාඩි 5ක් දාගන්න බලන්න. විනාඩියක් දාගන්න බලන්න. දලලමතුමා නම් කියන්නේ තප්පර 30 කියලා. මාත් ඒකට හා කියනවා. ඒ වගේ අර පොඩි මොහොතක් අපි තියාගන්න බලමු අපිට දරන්න පුළුවන් චූටි වෙලාවක්. ඒක එතකොට ඔබතුමිය අපි හිතන්නකෝ ඔබතුමිය දැන් ડોක්ටර් කෙනෙක් හින්දා ඔබතුමිය ගාවට එන ඒ patient කෙනෙක්ව කතා කරලා ඊළඟ කෙනා එනකන් අපි හිතමුකෝ විනාඩි කිහිපයක් තිබයි කිය. විනාඩියක් තිබ්බ කියනවා. මම ඒ වෙලාව ෆෝන් එක පැත්තකින් දැන් සයිලන්ට් කරලා අනිසුට භාවනා කරනවා. මම සුට්ටක් සීගයට යන්න බලන්න. අම් පොඩ්ඩක් ශරීරේ පොඩ්ඩක් මෙනෙහි කරන්න බලන්න. සහැල්ලු කරගන්න බලන්න. හිතේ මොනවද තියෙනවා නම් මේක කොහෙන්ද පටන් ගත්තේ කියලා අපසර ගන්න බලන්න. එතකොට ඒ ඉන්නේ සීහිය තමයි. ඒ ඉන්නේ අපි භාවනාවේ තමයි. අර පර්යන්කයට ගිහිල්ලා අත් දෙක මෙහෙම උඩ තියලා හඳුන් කුරක් පත්තු කරලා භාවනා පත්තු කරලා නමෝ තස්ස කියලා ඒ දේවල් නොකලා වුණාට අපි ඔය ඉන්නේ භාවනාවක් තමයි. ඒ භාවනා අරමුණකට කිට්ටු වෙන තැනක තමයි ඉන්නේ. ඒකින්ද අපි චුට්ට චුට්ට ගන්න බලමු. මගේ යෝජනාව මේකයි. ගොඩක් කට්ටිය මට මේකට බැනලා තිබුණා. පහුගිය දවසක ওই බණක් කියලා මේ ප්‍රතිපටානේ විනාඩි 5ක් වඩන්ට කියලා මම කියනවනේ ගොඩක් වෙලාට පස්සේ කරන භාවනාව ඕ ඔය එක්කෙනෙක්ම ඉතින් කිව්වා මේ සොයනස ඕක ත්‍රිපිටකයට ගැලපෙන්නේ නැහැ නේද කියලා. මම ඒකට කොහොමද ගැලපෙන්නේ කියලා. ඒකට කියන පරිශේත්‍රම කරන්න ඕන. ඉතින් ඕක කරන්න බැරි හින්දානේ මේක පුරුදු කරන්නේ නැහැ. එහෙමයි. ඔව් ඒකින්ද මගේ යෝජනාව තනනෝන අපි චුට්ටක් කරමු. මමත් පටන් ගත්තේ අවංකව මම මේ කියන්නේ හැමදාම කියනවා වගේ කෝපෙන් පටන් ගත්තා. ඒ ගමන තියෙන්නේ අවුරුදු 12ක් අතර මහාන වෙලා එතකොට 13 දුකෝදි වෙන්න යන්නේ. ඉතින් කාලයක් යනවා මේකට. ඒක කාලයක් තිබ්බ මට භාවනාවට ගියේ නෑ. නිදාගත්තමයි. නිදිමත ගොඩක් තිබ්බ හින්දා ගිහි කාලේ නිදාගන්න බැරි වෙච්ච හින්දා මහාන වෙන්න ගිහිල්ලා ආරන්නේ දානේ වලදෝ බුද්ධි කරා. ආතු ගෑව නිදාගත්තා. කෑම නිදාගත්තා. ඕකමයි කළේ. නමුත් ඊට පස්සේ මට හිතුණා නෑ නෑ මේක හරියන්නේ නෑ. භාවනා කරන්න ඕන කියලා. එදා ඉඳලා තමයි පටන් ගත්තේ. අවස්ථාව හම්බෙච්ච හැම වෙලාවකම මේක කළා. අනිත් එක ඇසුරු කරන අය මොන ගොඩක් වෙලාට මම ඇසුරු කරන්න උත්සාහවන්ත වුණා ඒ කියන අදහසට සමීප අදහස් තියන අය. ඔය තථාගතයන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් තියෙන අඟුතනිකයි තුනේ අපිට ආශ්‍රය කරන්න පුළුවන් වර්ග තුනක් ඉන්නවා. එකක් තමයි අපි තරම් සීල සමාධි ප්‍රඥා තියෙන අය. අනිත් එක තමයි අපිට වඩා සීල සමාධි ප්‍රඥා තියෙන අය. අනිත් එක තමයි අපි තරම්ව සීල සමාධි ප්‍රඥා නැති අය. අපි ආශ්‍රය කරන්නේ අපි අපිට වඩා සීල සමාධි ප්‍රඥා තියෙන අය නම් ඒගොල්ලෝ අපිව යොමු කරනවා තව ටිකක් සීල් රකින්න. තව ටිකක් හිත තැම්පත් කරගන්න. තව ටිකක් ප්‍රඥාවන්ත වෙන්න, නුවණකාර වෙන්න, නුවණ දියුණු කරගන්න. අපහ සමාන අය නම් ඉතින් නෑ එතන තමයි. මොකක්වත් ඉතින් වැඩි යට ගිහිල්ලත් නෑ උඩ යන්නේ. නමුත් අපිට වඩා පහළ අයත් උනම් ආශ්‍රය කරන්නේ වැඩිම නක්ම ගොඩක්ම බහුතරයක් නැත්නම් මේකෙන් කියවෙන්නේ නෑ කවවත් ආශ්‍රය කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ වර්ධව තේරුම් ගන්න එපා ඔව්. වැඩිපුර අපේ ආශ්‍රය හෝ ඇසුර තියෙන. ඒ වගේ එකනම් අපි පොඩ්ඩක් පල්ලෙහාට යන එකම තමයි වෙන්නේ චුට්ට චුට්ට හරි. ඒකෙන්ද මම භාවනා කරපු ඒ කාලය තුල ගොඩක් වෙලාවට ආශ්‍රය කරන්න වුණා භාවනාවට රුචි සත්‍යක් තියෙන ඇත්තම වම. ඒගොල්ලන් හොයාගෙන ගියා. ඒ පොත්පත් කියවුවා. ඒ වාගේ කියන කරුණු ගැන හොයන්න ගත්තා. මම පෙරේදකටත් ඔය අරහම කෙනෙක් කතා කළා. සතිය හම්බ වුණාට පස්සේ ඒක මට හරියට සතිය කියන වචනේ තියෙන සූත්‍ර හරියට පොලිස් කාරෙක්ට හොරෙක් වගේ වුණා. ඒ තරමට හොයාගෙන ගියා මම. ඒ තරමට පස්සෙන් ගියා. මොකද ඒකේ ඒ තරම් රසයක් වගේ එකක් තියෙන බවක් මට තේරිච්ච හින්දා. මොකද මගේ ජීවිතේ ප්‍රශ්න ටික විසඳෙන හින්දා. මගේ ජීවිතේ මට පිළිච්ච පුද්ගලික දුකෙන් මාව නිදහස් වෙන බවක් මට තේරිච්ච. ඉතින් ඒක හන්දා බලන්න ඕන චුට්ට චුට්ට කරන්න බලන්න. පොඩ්ඩ පොඩ්ඩ. ඔක කර්මයටම දාන්න එපා. ඕ එහෙම එකක් නෑ. කර්මෙන් තියෙනවා. කර්මෙන් වෙන අවුල් තියෙනවා. ඒකින් තමයි අපි ඉතින් මේ කතා බහ කරන්නේ. <laughs> සංසාර කර්මය. කොහොම නමුත් අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ හැකියාව පින තියෙනවා. තාමත් අපි හුස්ම ගන්න බැරි නෑ. සුපිරිට පටන් ගන්න පොඩ පොඩ කරන්න. විශේෂයෙන්ම කමඨාන් වර්තාව ලියලා ඒක කියවන්නකො අනිත් දවසේ. ඒකෙන් භවනා කරන්න කලින් කියවන්නකො පුදුම හිතෙයි මෙච්චර දෙයක් මට කරන්න පුළුවන්. එතකොට අර අපි ගැන තියෙන අපි කියමුකෝ නෙගටිවිටි කියලා. අන්න ඒ වගේ එක බැහැර වෙන්න ගන්න. මම ඒ කාලේ හරියට මං ගැන ඍණාත්මකව හිතුවේ නැහැ. මං ගැන කිසිම කිසි විදිහක සුභවාදී අදහසක් තිබුණේ නැති කෙනෙක්. නමුත් ආපස්සට මතක් කරලා බලනකොට තමයි තේරුනේ මම මං ගැන වැරදි විදිහට එහෙම හිතුවා වුණාට ඇත්තටම මං එහෙම කෙනෙක් නෙවෙයි නේද? මං කොච්චර හොඳ කරන කෙනෙක්ද? මට කොච්චර හොඳ කරන්න පුළුවන් කෙනෙක්ද කියලා. භාවනාව දියුණු නැහැ කියලා හිතුණාට මම පස්සේ බලනකොට කවුඩන් වත්තාව කියවලා බලනකොට කාලයකට කලින් තිබිච්ච වත්තාව කියවලා බලනකොට තේරුණේ ඇත්තටම මෙච්චර දේ මට කරන්න පුළුවන් වෙලා තියෙනවනේ දැන් වෙනකොට. මොකද ඒ කාලේ මේ තත්ත්වෙ මම හිටියේ. අන් ඒවත් එක්ක තමයි මේක ගමන යන්න අර හොඳ එනර්ජි එකක් හයියක් වගේ. හොඳමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං සිද්ධ වෙනවා. පෙරවන් සරණයි.